කොටුවේ ජනාධිපතිවරයා අපි රාජ්‍ය උත්සවවලට පාවිච්චි කරනවා. ඒ වගේම ප්‍රාදේශීය ජනාධිපති මන්දිර මම අමාත්‍ය මණ්ඩලය සමග සාකච්ඡා කරනවා. මොකද මේවා වහලා තියෙන එක මේ මහා සම්පත් ඒක සුසුසු වෙන්නේ නැහැ. ගොඩනැගිලි නඩත්තු වෙන්න ඕනේ. ඒ නිසා මේ ප්‍රාදේශීය වශයෙන් තියෙන රාජ්‍ය උත්සව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේවා ආරක්ෂා වෙන විදිහට ගොඩනැගිලි වලට අලාභයක් නොවන විදිහට ඒවා ගෞරවය රැකෙන විදිහට මේ ගොඩනැගිලි ඉදිරියේ මොන විදිහේද පාවිච්චි කළ යුතු අය පාවිච්චි කළ යුත්තේ කියලා හිතනවා.